අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු අවස්ථානුකූලව සභාවට මතු කරන්න ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න කියලා සාදරව මතක් කරන ගමන් අපි ඍජු මහත්තයන් ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි පැහැමුදුනේ ගෞණ්‍ය ස්වාමින් වහන්සේ බොහොමලුවේදී ඔසවනවා යවනවා තබනවා යනුවෙන් සක්මන් භාවනාවේ යෙදීමේදී සිතේ එකඟතාවය හොඳින් නැති වෙයි. අනතුරුව පරයන්ක භාවනාවේ යෙදෙමි. ආශ්වාස ප්‍රශ්වාස දෙස බලමින් පය භාගයක් පමණ යන විට වෙනදා මෙන් තදින්ම වේදනාව එන්නේ නැත. පිළිවැටීමක් පමණක් ඇතිවිය. ඒ දරා ගැනීමට හැකිය. දැන් වේදනාවේ වෙනසක් පෙනේ. වේදනාවේ මධ්‍යස්ථ ස්වභාවයක් පෙනේ. වෙනදාට වඩා වැඩි කාලයක් වේදනාව දරාගෙන හිටිය හැකිය. ඔයිතින්චා ප්‍රකාශයක් විතරයි ඒ අනුව ලැබෙන වාසිය තමයි අරමුණේ වැඩි වෙලාවක් ඉන්න පුළුවන්කම. පරියංකේ වැඩි වෙලාවක් අරමුණ ඉරියව්ව හෙල්ලන්න නැතුව ඉන්න පුළුවන්කම. ඉතින් මේ දෙකෙන්ම පේන්න තියෙන්නේ අරමුණට සමීප වෙන්න පුළුවන් දා. ඒතකොට තවදුරටත් වේදනාව පිළිබඳ දිවසීමේ ශක්තියක් දිනු වෙනවා. වේදනාව වෙන නපුරු ගතිය අඩු වෙනවා. අර එනමුත් ඒක බල බල ඉන්නේ නැතුව අරමුණට සමීප වෙන්න බලන්න පරියංකේ නම් තමන් බලන්නේ ආනපන නම් ආනපන ලඟ වෙලා බලන්න. සක්මනේ නම් වම දකුණ නැත්තම් ඔසවනවා තබනවා කියන එක හොඳ ලඟ වෙලා බලනකොට අරමුණට කිමි දෙන ගතිය, කිඳා බහින ගතිය, සමීපස්ත ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න කරදරවල කරදරකාරී ගතිය නපුරු ගතිය එන්න එන්න අඩු වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා මීට වසරකට පමණ පෙර සිට ආනාපාන සති භාවනාව වඩමි. නාසිකාංග්‍රයට සිත යොමු කර ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සිත යොමු කරෙමි. හුස්මේ දිග කොට ස්වභාවයේද සීතල රස්නේ ගතියද තද ගොරෝසු ගතියද හොඳින් හඳුනාගෙන මේ වන විට සංසිඳුණු හුස්ම හඳුනා ගැනීම දක්වා ආනාපාන සති භාවනාව ප්‍රගුණ කළෙමි. සංසිඳුණු හුස්ම තුලදී බාහිර ශබ්ද ඇසුණත් එය භාවනා ආරම්භණයට බාධාවක් නොවේ. සංසිඳුණු හුස්මට සිත යොමු කරගෙන සිටියදීම මුලදී සිතට වෙනත් සිතුවිලි පැමිණියද මේ වන විට බාහිර සිතුවිලි වලින් තොරව විනාඩි 50ක් පමණ කාලයක් සිටීමේ හැකියාව ඇත. නමුත් ඇතැම් දිනවල මේ தત્ත්වය වෙනස්කම් ඇත. තවද සක්මන් භාවනාව සෑම පරියන්කයකටම වරක් සිදු කරන අතර මම දැන් ඇවිදිනවා යන්න අවධානයෙන් සක්මනේ යෙදෙමි. මේ තුලදී විනාඩි 60ක් පමණ ඒකාග්‍ර සිතකින් බාහිර අරමුණු වලින් තොරව සක්මන් කිරීමේ හැකියාව ඇත. දවසේ වැඩි වේලාවක් සතිය ප්‍රගුණ කරමි. මීට අමතරව ආනාපාන සතිය වැඩිීමේදී නොඑක් ආලෝක එළි දුටුවද ඒවා පසුපස යමින් භාවනා අරමුණට ඒවා බාධාවක් කර නොගත් තවද මේ වන විට වෙනදාට වඩා හේතුවක් නැතිව හිතේ සතුටක් ප්‍රමෝදයක් භාවනා කිරීමට වෙනදාට වඩා වැඩි කැමැත්තක් ඇති වී තිබුණද එය දැන් සාමාන්‍ය තත්ත්වයට පත්වී ඇත. මාහට මේ වන විට පැයකට වඩා වැඩි වේලාවක් බාහිර සිතිවිලි වලින් බාධාවක් නොවනසේ පරයන්ක භාවනාවේ සිටිය හැකි බව හැඟේ. එසේ පරයන්ක භාවනාව පැයකට වඩා වැඩි වේලාවක් කිරීම සුදුසු වේද? නැත්නම් පැයකට අදිෂ්ඨාන කොට තවදුරටත් පරයන්කෙන් සිටීම කළ යුතුයද? සක්මන් භාවනාවද පැයක් කිරීමට ප්‍රමාණවත්ද? නැතිනම් පරයන්ක භාවනාවට සාපේක්ෂව සක්මන් භාවනාවද වැඩි කළ යුතුද? විශේෂයෙන් පරයන්ක භාවනාවට මම දැන් මෙතන යයි සිහි කර ඉඳගත් විට සිත ඒකාග්‍ර වේ. එම ඒකාග්‍රසිත විනාඩි 10ක් පමණ යද්දී තව තවත් තීව්‍ර වේ. එනම් ඒ මොහොතේ මා ඒ මොහොතේ බාහිර ශබ්ද කිසිවක් නැති. නැහැ. පරයන්කේ නවදිවන තෙක්ම මේ ඒකාග්‍රතාවය තීව්‍ර ලෙසට පවතී. මෙම කාලය තුල මනසේ ඊතා සුවදායක තත්ත්වයක් පවතී. ඒ භාවනාවෙන් නැගිට සාමාන්‍ය ක්‍රියාවන් යෙදෙන විටත් විනාඩි 20ක පමණ කාලයක් මෙම සෝදායක තත්ත්වයේ පවතී. රූප මනස අරමුණු කර නොගන්නා අතර ක්‍රියාවක් කළද මනස ඒ අරමුණු කර නොගනී. මේ සෝදායක බව විනාඩි 15ක් 20ක් පමණ කාලයක් පවතී. ඔබවහන්සේගේ දෙපා නැමෙද නමස්කාර කරමි. ඔබගේ අතරමඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ පරියන්ක වෙලා වැඩි කිරීම සහ සක්මන් වෙලා වැඩි කිරීම. ඉතින් ඇත්තටම කියනවා නම් පසු කාලේ ලිපි එකට උත්තර තියෙනවා. පරියන්කේ හිටියත් ඒ එකලස ආවට පස්සේ පරියන්කේ නැගිට්ටත් සතිය කැඩෙන්නේ නැහැ. එතකොට තමයි තේරෙනවා පරියන්කේ නැගිටලා ගියයි කියලා භාවනාව කැඩීමක් වෙන්නේ සක්මණෙන් ගියයි කියලා සබාවනා කැඩෙන්නේ බාධා තිබුණයි කියලා බාධා වෙන්නේ නැහැ. ආන් මේ විදිහට කාලේ වැඩි කරාට ති දෝෂයක් නැහැ. ටික ටික කාලේ වැඩි කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් කාලේ වැඩි කරන එක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ ඉරියව්වට බැඳෙන්නේ නැතුව කොයි ඉරියව්වේ හිටියත් සතිය පවත්වන්න පුළුවන් ගතිය. එනතම් බාධක ආවට හිත කරදර ගන්න නැතුව බාධාවක් කරගන්න නැතුව ඒකේ නපුර අයින් කරගෙන යන ක්‍රමයේ දැනගත්තට පස්සේ ඔය ඉරියව්ව එතනින් ගියාම කාලසටහන වගේ දේවල් එච්චර ප්‍රශ්නයක් නැහැ. එතෙන්ට යනකන් තමයි ඒවා මේ ගුණයක් ඇති කරලා දෙන්නේ ශික්ෂණයක් ඇති කරලා දෙන්නේ ඊට පස්සේ බලන්න ඉරියව්වෙන් ස්වාධීනව සතිය පවත්තන්න මූල කර්මස්ථානයේට බාධා කරන දේවල් වලට වෛර කරන්නේ නැතුව තියෙද්දිත් සතිය කඩා ගන්න නැතුව යන ගතිය පුරුදු කළොත් නැවතත් අර සාමාන්‍ය දිනදා ජීවිතය ගත කරන ගමන් සතිය වැඩි වෙන බව ඒ වගේම සමහර වෙලාවට සතිය ගුණාත්මයක් වැඩි වෙන බව තේරුම් ගන්න පුළුවන් ඒ නිසා මේ සතියට මුල් තැන දීලා කටයුතු කරනවා මිස භවනායේ පරියංක භවනායේ සක්මන් භවනායේ ඉන්න වෙලාව ඉරියව්ව වගේ දේවල් වලින් පුළුවන් තරම් හිත මෑත් කරගෙන දිගට පවතින සතියටම අදිෂ්ඨාන කරනකොට උදේ නැගිට වෙලා ඉඳලා හැන්දෑවේ නිදා ගන්න යනකම් සතිය තියෙනවද කියලා බලන්න. එතකොට ඉරියව්වෙන් ස්වාධීන වෙයි, අරමුණෙන් ස්වාධීන වෙයි. Tamanට කොහේ හිටියත් සතිය පාත්තන්න පුළුවන් බව තේරුම් ගත්තට පස්සේ ওই මූලික ප්‍රශ්න ටික හිතෙන් අයින් වෙලා යනවා. අවසරයි ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී පිම්බීම හැකිලිම දෙස බලා සිටන විට එය සුලං රැල්ලක් වගේ ඒ අවට කැරකෙන ස්වභාවයක් දැනෙනවා. විටක මෙය වෙන්වෙන් වශයෙන් දැනෙන්නේද නැත. එකම වායුවක් ලෙස දැනෙන විටක හුලම් පිළුණු බැලුනක් ජලයේ දැමූ විට එය අතකින් අල්ලාගෙන ඉන්න විට එහාට මෙහාට කැරකෙන ස්වභාවයක් දැනේ. බොහෝ වේලාවක් පැවති පැවති විට අධික රත් වෙන ස්වභාවයක් අධික තද ස්වභාවයක් පවතී. ඉන්පසු ෂණයකින් නැති වෙලා යයි. එවිට පපුව තදවීමක් ඇතිවේ. ඒ වගේම විටක ඉහළට ගොස් හිස දක්වා ගමන් කරන කරන වේලාවල් ද ඇත. තවත් විටක මෙය උදරයෙන් ඉහළට එන්නේ විශාල තද කිරීමක් තෙරපීමක් සමගය. එවිට අපහසුය. හිසද තද ගතියක් දැනේ. කරුණාවෙන් පහදා දෙන්න. නිවන් පිණසම හේතු වේවා. ඉතින් ගොඩාක් වෙලාවට මේ කොටස ආකාර පඤ්ඤත්ති කියනවා තමන් බලාහින් දේ එක එක සටහන් පෙන්නනවා සටහන් පෙන්න එක තමයි ආරම්භක පන්තිය ඒ සටහන් විවිධ පැති වලට එක එක ආකාර වලට මාරු කරනවා සමහර ඒවා ප්‍රියයි සමහර ඒවා අප්‍රියයි ඉතින් මේ කොයි ආකාරය ආවත් කොයි සංනිය නැතුවත් එක මිනිහා තමයි වෙස්මුණු මාරු කරගෙන නටන්නේ. ඒ වගේ මේ දේවල් දිහා බලලා හිත කරදර වෙනවනම් තාම පුහුණු මනසක් නෙවෙයි. හැදිච්ච මෝරච්ච මනසක් නෙවෙයි. ඒ නිසා මොන ආකාරය ආවත් මේක මට කරදර කරන්න අපේක්ක සැප දෙන්න අපේක්කුත් නෙවෙයි මේකෙන් හිත කරදර ගන්න නැතුව සටහන් සහ ආකාර වලට නොගැටෙන ප්‍රතික්‍රියා නොකරන මනසක් හදාගත්තට පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා මූල කර්මස්ථානයෙන් පිටේ නාරබුන වලටමත් මේ වගේ හිත් කරතර ගන්න නැතුව ඉන්න මේවා සටහන් පමණයි මේවා ආකාර පමණයි මේවා වතුර ඇඳපු ඉරි වාගේ ස්ථිර මොකක්වත් නැහැ මේ. ඒ නිසා මේව අනුව විනිශ්චය කරන්න යන්න එපා. මේව පිටිපස්සේ සලසුම් කතන්දර කතා කරන්න යන්න නැතුව මේ ආකාර මාරු වීමක් පමණයි කියලා බලන්න හිටියොත් තමයි තේරෙන්නේ මේ වෙනකොටත් අරමුණත් එක්ක ගොඩාක් වෙලා ඉන්න පුරුදු වෙලා. තවදුරටත් ඉන්න මේ ආකාර පිළිබඳව හෝ සටහන් පිළිබඳව තාරාතිරම් මනින්න නැතුව ඔවගේව කියන තරම් ඉවස ගන්න බැරි ගතියක් නැහැ. භාවනාව දියුණු වෙන බව දන්නවනම් මේක සතුට කරනක් හේතු වෙයි. ඒ සටහන් සහ ආකාර ජවනිකා ඉවර වෙච්ච ගමන් මේ සන්තතියට හිත වැටෙනවා. මේක දිගටම සිදුවීමෙන් පවතින ක්‍රියාදාමයක් මිස එකින් එකට එකින් එකට කඩ කඩ ජවනිකා බලන්න බෑ. ඒක දිගට පවතින එකක්. එතෙන්ට යන්න නම් මේ සටහන් සහ ආකාර පේනකොට තාරාතිරම් බලන්නේ නැතුව දේශ බලා සිටීම තමයි මෙතනදී සතිය වශයෙන් කරන්න තියෙන්නේ. අවසරයි ගරු ස්වාමින් වහන්සේ භාවනා කරන විට ද්වේෂාදී අකුසල් මුදුන්පත් වන බව හැටෙහි. එය එන ආකාරයට එක එක ආකාරයට වැටෙහි. එවිට ද්වේෂයක් කියනවා කියලා මානසිකාර වෙනවා. මේ විපාක දීමක් ලෙස කර්ම රැස් වෙනවාද? නැතිනම් එයද සිතට ආපු අකුසල බව වැටහෙන නිසා කුසලයක් සිදු වෙනවාද? නොදැනුවත්වම නිසා මෙම ප්‍රශ්නයට අවසන් අවසර දී වදාරන සේක්වා. කොහොමරි නොකියවිච්ච පැතිකක් තමයි එහෙම ද්වේෂය පහළ වෙන්නේ නැත්නම් අකුසල් කැපායමක් සිද්ධ වෙන්නේ නිසා පහළ වෙනවයි කියලා කියන්නේ ඉවර වෙන්නයි හදන්නේ. පහළ වෙන හැම වෙලාවෙම තමන්ගේ එකමුතු එකතුයේ තියෙන tempatuයේ තියෙන අකුසල් ද්වේෂයෙන් වෙනවා. ඒ නිසා මතුන් නැත්නම් ඌ එහෙම යට ගුලි වෙලා අනි අන්තිමට මේ තව ආත්මයක් හදන මට්ටමට යන නිසා මතුවෙන්නේ කොහොඳයි. නමුත් මතුවීම දිහා ද්වේෂ කෙරුවොත් අකුසලයක් වෙනවා. මතුවීම දිහා ද්වේෂ කරන්නේ නැතුව මෛත්‍රී කරන්නේ නැතුව මේකයි මේක මේ ද්වේෂය කියන්නේ මේක රාගේ නෙවෙයි, මේක ආනපානෙ නෙවෙයි, මේක සක්මන නෙවෙයි. මේ ද්වේෂය කියලා අඳුනගත්තොත් ඥානයක් වෙනවා. ඒ නිසා ඒ වෙලාවේ හැටියට තමන් ක්‍රියා කරන හැටියට තමයි අකුසලයක් වෙනවද ඥානයක් වෙනවද කියලා තේරෙන්නේ ඥානයක් වෙනවා නම් මේ ආවේ කෙලේ ද්වේෂයේ මේක රාගෙ නෙවෙයි මේක නිදිමත නෙවෙයි මේක ආස්වාස් ප්‍රසවාස නෙවෙයි මේක හිත අධ්‍යයන නෙවෙයි කියලා හොඳට වෙන් කරලා ගත්තොත් ඒ ඥානය එක සැරයයි හිතේ පහළ වෙන්න ඕනේ ආයෙකට තටමඬ ඕනේ ඉබේම Tamante එක සුවචකීකර ගෝලයක් වගේ වැඩ කරනවා ද්වේෂමත් වෙලා ද්වේෂ කරන්න ගත්තොත් දින් දිගින් දිගට වැඩි වැඩි තව තවත් කෙලෙස් ඇති කරගෙන යනවා ඒ නිසා අපි මේ කෙටි ක්‍රමය සක්‍රීය ක්‍රමේ තමයි ඇතිවෙච්ච කෙලෙසේව කෙලෙසේනේ කුසලයේ වුණත් වෙන් කරලා හඳුනගන්න හඳුනා ගැනීම ඉතාම පිරිසිදු කරගන්න පරිච්ඡේද කරලා දැනගන්න දැනගන්න දැනගන්න ඒක ජීවිතේටම එක වතාවයි සංසාරට එක වතාවයි කරන්න අනිත්‍යව තමයි ඔය භවගාමි කුසල් තමයි නැවත නැවත කරන්න වෙන්නේ මෙවුවා කරනකොට මේ මාත්‍රකාවම ගිලිහෙන්න පටන් ගන්න නිසා මේක සුදුසු සුදුසු නෙවෙයි වඩා හොඳ සම්දිස්ථානයක් ඒ නිසා කෙලෙස් මතුවීම වළක්වන්න එපා. ඒක අපරාධයක් වෙනවා. කාලීනාස්ති වීමක් වෙනවා. මතු වුණාට කෙලෙස් එක්ක හිත කෙලෙසෙන්න දෙන්නේ නැතුව කෙලෙසේ වෙන්කොට දැනගැනීමේ කෘත්‍ය කරන බවට මානසිකාර යොදවන්න කියන එක තමයි මතක් කරන්න තියෙන්නේ. අවසර ස්වාමින් වහන්සේ අවේලාවේ එනම් 12 දවල් 12 පසුවේ ගිලම්පසට නෙස්ටමෝල් වැළඳීම සුදුසුද පහදා දෙන්න. නිවන්සෝ පිණිස හේතු වේවා. මම හිතන්නේ මේ විකාල භෝජනයේ තියෙනවා මේක අපි සලකන්නේ ආහාරයක් විදිහට ඒ නිසා ගිලම්පසකට ගන්නෑ ගිලම්පසට ගන්නෙ මේ අෂ්ටපාන ගන්නවා ඔය නැත්නම් සාමාන්‍ය කසාය වලට වැටෙන දේවල් ගන්නවා අර වගේ ආහාර කෘත්‍ය කරන්නේ නැති දේවල් තමයි ගොඩක් වෙලාට ගන්නෙ ඉතින් ඒ නිසා අර ඒ ලේඛනයේ බලන්න ඉතින් ওই විදිහට 100ට 100ක්ම ඔක්කොම ලයිස්තු කරලා හදන්න බෑ නමුත් ඒවට කියන්නේ මේ මහා ප්‍රදේශ කියලා මේක මෙහෙමනම් මේක මෙහෙම වෙන්න ඇති කියලා දල සටහනක් කියලා දෙන්න පුළුවන්. කෙසේ නමුත් මේ නෙස්ට්මෝල් ආහාරයක් විදිහට වැඩෙන විකාලයක් ගත්තොත් ශික්ෂාපදේ කැඩෙනවා. নমස්කාර වේවා අපේ ස්වාමින් වහන්සේ. මා ආනාපාන සති භාවනාව සක්මනේදී පරයන්කේදී හා අනිකුත් වැඩ කටයුතුල තීනි හසුවේ ඔබ වහන්සේගේ දේශනා සීඩී තැටි මගින් දැස්පියා හොඳින් ශ්‍රවණය කරන විට ලොකු විවේකයක් ශාන්තියක් දැනේ දේශනේ යන අතරෙත් ආශ්වාස ප්‍රශ්වාස හොඳින් හසුවේ. එවිට දේශනේ අන්තර්ගත කරුණු හොඳින් වැටහෙනවා. නමුත් ස්වාමින් වහන්සේ දේශනේ කරුණු සියල්ල මතකේ රැඳෙන්නේ නැහැ. ඒ හරහා සම්පින්ඩණිය වූ යම් අවබෝධයක් පමණක් ලැබෙනවා. මේ විදිහට දේශනයක් භාවනාවත් එකවර මුහුණට මුහුණ මුහුණ ගැසීම නුසුදුසුද? නිර්වාණ සරණයි. ඒක දිගට කරලා බලන්න. Tamanට එන්න එන්න පහසුවක් තියෙනවා නම් තියෙන අසහනයක් අඩු වෙනවනම් ලේසි. එහෙම දේශනයයි භාවනාවේ සම්බන්ධ වෙන්නේ නැත්නම් ඒ දේශන සම්පප්පලාප. දේශනෙට භාවනාව සම්බන්ධ වෙනවනම් විතරයි ඒක ප්‍රයෝජනයක් වෙන්නේ. එහෙම නැත්නම් නිකන් සුරංගනා කතා විතරයි. ඒ නිසා මේ වගේ භාවනාවට සම්බන්ධ වෙන්නේ නැති දේශන ගැන කතා කරලේ ගල්දුවේ බණ්ඩිසාංශ කියනවා මේ කාලෙත් බණ වාගේ මොනවදෝ කියනවා අනේ මට නම් තේරෙන්නේ නැහැ කියලා. බණ තමයි හැබැයි බණ වගේ. ඒවට අපි කියන්නේ බයිලා කියලා. තමන්ගේ ජීවිතයට අදාළ නැහැ අදාළ තාලකුත් නැහැ ඔහි අහගෙන ඉන්න පුළුවන් දේවල්. ඉතින් එහෙම නෙවෙයි භාවනා කරනකොට අහන බණ විපස්සනා බණ ඇඟට වදිනවා. ඉතින් මේ දෙක එකවර සිදු වෙනකොට ඒක බාධාවද නැද්ද කියලා යෝගාචරයේ යෝනිසෝමනසිකාරය හැටියට තමයි තීන්දුව වෙන්නේ. බාධායි නම් ඉතින් ඒ කියන්නේ සැර වැඩි යනවා. වේගය අඩු කරලා කරන්න අල්ලන්න පුළුවන් නම් හොඳ වේගයක් ගන්න පුළුවන්. බණ අහනකොටත් භාවනා වෙනවා. භාවනා කරනකොටත් බණ අහනවා වගේ ධර්මයේ Tamanට වැටෙන්න පටන් ගන්නවා. එච්චරයි ලෝකේ ඉතුරු වෙන දෙයක් ඉතුරු වෙන්නේ. අනික හරි ඔක්කොම නිකන් මුණින් આવපු කලයකට වතුරක් කිරෝ වගේ තමයි. අවසරයි අපේ ස්වාමින් වහන්සේ මෙවර වැඩමුළුව ගොඩක් වටිනවා. විශේෂයෙන් අනුමාන සූත්‍රය වගේ සූත්‍රයක් තෝරාගෙන පැවිදි ජීවිතය ගත කරන අපගේ අඩුපාඩු රාශියක් හඳුනා ගැනීමට හැකි වුණා. පෙර අතීතයේ තිබූ ධර්ම සංගායනාවන්සේ මට දැනේ. ඒ තරම්ම මේ සූත්‍රය හරහා පෙන්වූ කරුණු කාරණා නැවත වරක් මඟ පණ පෙන්වීමට ශාසන උන්නතියට බෙහෙවින්ම ඉවාල් වුණා කියලා මට විශ්වාසයි. තරුණ මෑණිවරු විශාල පිරිසක් සහභාගී වූ මේ වැඩමුළුවේ ප්‍රතිඵල බොහෝ කල් යන්නට පෙර ඔබ වහන්සේට දැක්ගත හැකි වේවි. ඔබ වහන්සේට තව තවත් මෙවැනිම වූ වැඩසටහන් කරගෙන යාමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සාදු සාදු සාදු ඇත්තටම මේ මෑණිකෙනෙකුට තේරෙන්නේ නැහැ මෑණිකෙකුගේ තියෙන වටිනාකම මොකද විශාල පිරිසක් ඉන්නවා තරුණ කාන්තාවෝ පැවිදි වෙන්න පූර්ණ කාලීන භාවනා කරන්න මම සමහරලාට මන්දෝත්සාහි වෙනවා මොකද මෑණිවරු පෙන්වන ආදර්ශ හොඳ නැති නිසා ඒ නිසා භාවනා කරලා ඔයගොල්ලෝ ගත කරන ජීවිතයේ පිපිච්ච මලක් වගේ සමලලට අතුරුනවා වගේ ආදර්ශයක් වෙනවා නම් විශාල පිරිසක් ඉන්නවා ඔයගොල්ලෝ ඉස්සරහින් තියාගෙන යන්න. ඔයගොල්ලෝ මේ පුංචි දේවල් වලට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න. මම කියන්නේ මේ සංඝයා ප්‍රශ්න ඇති කරගන්නේ නැහැ, පිටිමැත ප්‍රශ්න නැහැ කියලා. නමුත් භාවනා මධ්‍යස්ථාන කියලා බලන 180ක් ඉන්න ගාන්තාව. ඒ මිනිස්සු අහනවා ස්වාමීන් වහන්සේ මෙච්චර වේගෙන් කතා කරනවා, මෙච්චර බණ කියනවා. දැන් අපි පූර්ණ කාර්යය පැවිදිලා මොකද කරන්නේ? එතකොට ওই මෑණිවරු තමයි අපිට පෙන්වන්නේ. ඕගොල්ලෝ තමයි ඉස්සලා ගිහිල්ලා ඉන්න. නමුත් ඕගොල්ලෝ පුංචි ප්‍රශ්න නිසා, පුංචි මේ මාතෘකා නිසා පොඩි වැඩ කරලා නම කත කර ගන්නවා කියලා තියෙන්නේ. නමුත් ඕගොල්ලෝ භාවනා කරලා කාට හරි වචනයක් කතා කරන්න පුළුවන් මට්ටමට මෙන්න මේකයි භාවනා කියන ගත්තොත් ඔය එක්කෙනෙක්ගෙන් සිද්ධ වෙන ප්‍රමාණ කරන්න බෑ. ඒක නිසා Taman කියන්නේ කවුද කියලා වැටහෙන්න දැනටත් කැප කරලා ඉන්නේ දැනටත් අභිනිෂ්ක්‍මණය කරලා ඉන්නේ ওই තරුණ ජීවිතයක් ওই වයසේදී ගත කරනවා කියන එක ඒක පොඩි සෙල්ලමක් නෙවෙයි. නමුත් ඒක උපමට්ටම් වෙන්න මේ භාවනාවෙන් තොරව කරන්න බෑ. එනිසා ඒකට පුළුවන් තරම් භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහානා රාමෝ හෝති පහානා රතෝ භාවනා රාමතාය භාවනා රතිය පානා රාමතාය පහාන රතිය නේවත්තුක්කං සේති නොපරම් වම්බේති තමන් භාවනාට රුචි කරන්න ප්‍රහාණේ රුචි කරන්න නමුත් මං විතරයි භාවනා කරන්නේ අනික් කට්ටිය භාවනා කරන්නේ නැහැ කියලා පහත හෙලන්න එපා මාන්නකාර වෙන්න එපා ඉගෙන ගන්න ඉගෙන ගන්න ඒ නිහතමානීකම එනවනම් දැනට වැඩිම සේවයක් අවශ්‍ය වෙලා තියෙන්නේ කාන්තාපක්ෂේ. මන් කියන්නේ පොත කියවන්න ඕනේ මේ ත්‍රිපිටක දැනුම ඕනේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ ඒව ඕනේ. නමුත් ඒ ඔක්කොට වැඩි අවශ්‍ය කරලා තියෙන භාවනා කරන එක ඒක නිසා මේ වගේ දේවල් වලට මම පුදුම විදියට උනන්දු වෙනවා. මේ පැවිදි පිරිස භාවනා කරනවට සහ පිරිමි පක්ෂය කාන්තා පක්ෂය ඉතින් ඒ නිසා නැවත නැවතත් මේ වගේ ස්ථාන හදපු එකේ නම්බුව හිටින්න ආයෙත් කසාවතින් බබලවන්න මේක. මීටත් වැඩිය පිරිස ගෙනල්ලා භාවනා කරවන්න කරවල ඉවර වෙලා ඉතින් බන කියනකොට මම ටිකක් බයිනවා කීමේ කරනවා. නමුත් එහෙම කරන්නේ නැත්නම් හැදෙන්නේ නැහැ නේ කෙල්ලෝ. ලොකු අනින්නම ඕනේ. ගහන්නම ඕනේ. යහුවට පස්සේ හැදෙනවා. එක් එක් හැදුනොත් මෙන්න මෙහාට යන බය නැතුව මෙතෙන්ට යන්න කියලා මට එකයි ඕනේ. ඒ මනස ගාට ගියාට පස්සේ තියෙන්න ඕනේ යාට අර්ථෙන් ධර්මෙන් අනුශාසනා කරලා ඉන්න තියලා භාවනා කරන්න පුළුවන් තරක් හැදෙන්න ඕනේ. නැයි ස්ථානං හදතැයි. ස්ථාන හැදුවට මේ පිරිස සම්පත්තිය මානව සම්පත්තිය තමයි අත්‍යවශ්‍ය. ඒ නිසා මම හරි ආඩම්බරයි, හරි සතුටුයි. මේකට ඇවිල්ලා සම්බන්ධ වෙනවට හැබැයි මම තාම දන්නවා එකම මෑණි කෙනෙකුටවත් Tamange වටිනාකම තේරිලා නැහැ. තේරෙනවා නම් මේ පොඩි වැඩ වලට හිතන රක් කරගන්නෙත් නැහැ පොඩි වැඩ කරලා නමකත කරගන්නෙත් නැහැ ඒ නිසා තරම් වෙන තමන්ගේ සීලයට තමන් කරපු කැපකිරීමට තරම් වෙන උතුම් චරිතයක් ගොඩනගා ගන්න ඉතින් මේ නිසන්නනේ මූලික අධ්‍යාශ පරමාර්ථවල ඒක නැහැ මේ භාවනා මධ්‍යස්ථාන හදනකොටත් හීනෙකවත් තිබුණෙත් නැහැ අපි නමුත් දැන් ඒක ඉස්මතු වේගෙන එනවා උපමට්ටම් වේගෙන එනවා ඒ නිසා සංවිධානය කර නැත්තන්ටත් මම ස්තුතිවන්ත වෙනවා සම්බන්ධ වෙච්චයන්ටත් ස්තුතිවන්ත වෙනවා. එකම ප්‍රාර්ථනාව ඒ මෑණිවරු මෑණියන්ට තමන්ගේ වටිනාකම වැටහෙවා කියන එක තමයි මගේ පරමාර්ථය. ලිඛිත ප්‍රශ්න වල අවසාන ප්‍රශ්නය පින්වත් ස්වාමින් වහන්සේ මා ආනාපාන සතිය මූලික කමඨහන ලෙස දැක දැක යද්දී වායෝ ධාතුවට ඊට සමීප විය. එතන මට වැටහුණේ ආශ්වාස ප්‍රශ්වාස ලෙස නොව ප්‍රකෘති තත්වයේ ඇති වායෝ කොටස් වේගෙන් විකෘති වීම නිසා විකෘති වීම නිසා ඇතිවන චලනයක් ලෙසයි. ඊයේ ඔබ වහන්සේගේ දේශනාවේදී සඳහන් වුණා කැන්වස් එකක් නැතිව චිත්‍ර අඳිනවා කියලා. යම් තත්ත්ව විග්‍රහ කරද්දී භාවනාවේදී මට දැනුනේ කැන්වස් එකක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න නිසා තමයි මෙතන ප්‍රශ්නය. චිත්‍ර අඳින්න කැන්වස් එකක් නැති වගේ දැනුණා. ඒ නිසාම අඳින්න චිත්‍රයක්ද නැති වගේ දැනුණා. අපිමයි ප්‍රකෘති දේ විකෘති විදිහට දැක්කේ. ඒ නිසා මැවුන ලෝකයේ තුල රැවටිලා හිටියා. ප්‍රකෘති දේ එලෙසින්ම පෙන්වීමට ඔබ වහන්සේ ක්‍රමානුකූලව අපව රැගෙන ගියා. ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා. ත්‍රිවන් සරණයි. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් කියන්නේ වායෝ ධාතුවේ අජ්ජත් බහිද්දා කියලා දෙකක් තියෙනවා ඇඟ ඇතුලේ තියෙන වායෝ ධාතුව සහ පිට තියෙන වායෝ ධාතුව. ඉතින් ඇඟ ඇතුලේ තියෙනවා ආස්වාස් ප්‍රස්වාස් වාතයත් ගන්නවා. කුච්චිසයා වාතය, කොට්ඨිතයා වාතය, අංගමංගානුසාරී වාතය, මේ ආස්වාස්පස්වාස වාතය ආදි වශයෙන්. මුත ආස්වාස්පස්වාස හොඳට බලනකොට පේනවා පිට තියෙන වාතය ඇතුළට ආවට පස්සේ ඇතුළ කියනවා ඇතුළ තියෙනක පිට ගියම් පිට කියනවා කොතනද සීමාව කියලා. කොතනින් ආවට පස්සේද ඇතුළ කියන්නේ කොතනින් ආවට පස්සේ පිට කියලා කියන්නේ. මේක තියෙන තාක්කල් මමයි ඉන්නවා. මේක තියෙන තාක්කල් මෝහේ තියෙනවා. මේක තියෙන තාක්කල් මාන්නේ තියෙනවා. අන්තිමට බලනකොට වායෝ ධාතුවේ වෙනසක් පේනවා. ඒකේ මම සහ මම නොවේ කියලා වෙනස නැති වෙච්ච දවසේ තමයි ආනපානෙ පටන් අරගන්නේ. કોઈ වෙලාවක හෝ භාවනා කරලා මේ මම නැත්නම් මගේ අභ්‍යන්තර වාතේ මේ බාහිර වාතයේ කියන එක වෙනස තියනකම් තාම බාලාංශ පන්ති. භාවනා කරලා දවසක තියෙන මේ වායෝ ධාතුව දඟලනවා. වර එක එක අජ්ජත් වෙනවා වර එක බාහිර වෙනවා. නොත් වායෝ ධාතුව දන්නෙත් නැහැ මේ අජ්ජත් බහිද්දා වේදිකට අහුවෙලා තියෙන බවක්වත්. බයදතු ඒව තකන්නෙත් නැහැ. මගේ තියෙන මෝඩකමට තමයි මගේ තියෙන මාන්නකාරකමට තමයි මේ අජ්ජත් වායෝ ධාතුව මේක බහිද්දා වායෝ ධාතුව කියලා බෙදාගන්නේ. ඉතින් ඒක ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා මුලදී දැක ගන්නයි කියලා. මේ අජ්ජත් මේ බහිද්දා. පහන හොඳට වෙනවයි කියන්නේ මේ දෙක අතර වෙනස නැති වෙනවා. අජ්ජත් තියෙනක බහිද්දා වෙන්න පුළුවන් බහිද්දා තියෙන අජ්ජත් වෙන්න පුළුවන් අන්නේ වෙනස නැති වුණාට පස්සේ ආයාසයක් නැහැ ওই භාවනාවක් වෙනවා නිරීක්ෂණයක් තියෙනවා සතියක් තියෙනවා හැබැයි අජ්ජත් බහිද්දා වෙනසක් ප්‍රණීත හීන වෙනසක් දුර ළඟ වෙනසක් ගොරෝසු සියුම් වෙනස නැති වෙලා යනවා එතෙන්ට යනකම් භාවනා මධ්‍යස්ථානයක සේවය අවශ්‍යයි. එතෙන් ගියාට පස්සේ මොන භාවනා මධ්‍යස්ථක් කරන්නේ නැහැ මොන ගුරු එකක් තෝන්නේ නැහැ. වායෝ ධාතුව දන්නේ නැහැ මේ ගෑනුවකකට දයන්නේ පිටිමයකටද මේ ඇතුළට ගියාද පිට ගියාද කියලා. එහෙව් නොදන්න වායෝ ධාතුවක් අල්ලගන්නේ අපි මේ රණ්ඩු සරුවල් කරන්නේ. මේ මම මාගේ කියන්නේ තේජෝ ධාතුව දන්නෙත් නැහැ. පාඨවි ධාතුව දන්නෙත් නැහැ. ආන්න ඒ බව තේරිච්ච දවසේ තේනවා මේ කවදා හරි මට දුක දෙන්නේ මේ පොදු වාතේ මේ කොටස මං කියපු ගමන්ම දුකක් දෙනවා. ඒක මම කියාගන්න නැත්නම් දුකක් නැහැ. ප්‍රේමයක් පහල කරන යම් කොටසක් මගේ වාතය කියලා ඒ ප්‍රේමේ පහල කර කොටස විතරමයි දුක දෙන්නේ. පඩවිත් එකයි තේජොත් එකයි වායොත් එකයි කොයි ධාතුවත් එකයි. ඒ නිසා මේ මේ පොදුවේ තියෙන වායෝ ධාතුවෙන් කොටස මම කියලා අල්ලගන්න අල්ලගෙන ඒකෙන් විදෝ. මේක මේ පොදු වායෝ ධාතුව කියලා තේරුම් ගත්තා නම් නිස්සත්ත්වෝ නිජීවෝ ශුඤ්ඤෝ ධාතුමත්තකෝ මේ කුතු ධාතු පමණයි මේකෙන් ජීවිතයක් ආත්මයක් මොකක්වත් නැහැ කියලා ගත්තොත් වායු ධාතුවෙන් දුක නැති වෙනවා අඳුනා ගන්න තාක් දුක මේ භාවනාවේදී අඳුන ගන්න වගේ තමයි උගන්වන්නේ අඳුනගෙන බලනකොට අඳුන ගැනීම නැති වෙනවා සීමා මරියා දවල් කඩලා යනවා එතකොට මම සහ මම නොවේ අතර වෙනස නැති වෙනකොට සත්පුරුෂයාට දුක හිතෙනවා සත්පුරුෂයාට සතුටක් එනවා ඉතින් ඒ වෙනස පටන් ගන්නකොට භාවනා මධ්‍යස්ථානක් ඕනේ ගුරුවරයෙක් ඕනේ කමඨහං සුද්ධ කරන්න දැනුම ඕනේ. නමුත් ඉදිරියට යනකොට යනකොට ඒ ඔක්කොගෙම ස්වාධීන වෙලා මේ කොහිදෝ තියෙන වාතයේ කොටස මම කියාගෙන මේක බදාගෙන නේද මේ දුක් විඳින්නේ කියලා බලනකොට ඒක තමයි අවිද්‍යාව කියන්නේ කියලා බලනකොට මේ අල්ලාගත්ත කොටස විතරයි දුක දෙන්නේ. මේ පොදු ආයෝ ආයෝ ධාතු කියලා මේක අතහැරපු වෙලාවේ දුකේ අතහැරීමක් වෙනවා. ඉතින් මේක වායෝ ධාතු අල්ලලා කියලා දෙන්නේ ਸਰවඥාසික විශේෂ ඥානයක් අනුව. අනිකුත් ධාතුන් වලටත් මේ විදියමයි. ඒ වගේ මේ ලෝකේ ඉන්න මිනිස්සු කොටස මගේ කියාගෙන අපේ කියාගෙන නෑදෑයෝ කියාගෙන ඒ කොටසෙන් විතරමයි දුක එන්නේ. ඒක මලු හුනියමක් තියෙන්නේ. මගේ කියලා ඇල්ලුවනේ අල්ලපු කොටසෙන් විතරමයි දුක එන්නේ. බහරක් ඇල්ලුවොත් මගේ හරක් කියලා උන්ගෙන් දුක එනවා. ඔබ දරුවෝ ඇල්ලුවොත් මගේ දරුවෝ කියලා දුක් එනවා. බුදුහාමර කියලා මට හරකුත් නැහැ, මට දරුවොත් නැහැ, මට දුකත් නැහැ. හරි ලස්සන මේ මේ බෙදාගෙන කෑමක් තියෙන එක. ඇදගෙන නෑමක් තියෙන මේකේ. මගේ කිව්වනේ කියපු දෙන් දුක. ඒක හොඳම දේ තමයි ඔය ධාතු ලොකු සංසි ඉන්නකම් කියනවා මේ හතර මහා ධාතුන් මුර්ගාල කියද්දි කොච්චර උඹේ කියලා කිව්වත් ඒ ධාතුන් එකක්වත් උඹට මායින් කරන්නේ නැහැ. එහෙව්වෙගේ උඹ කවදාවත් අතාරින්නෙත් නැහැ. මේ මගේ පටවිය ආපෝ තේජෝ වායු කියනවා ඒ කියපු ටික විතරමයි දුක දෙන්නේ. අතහැරියට පස්සේ දුක නැහැ. ඉතින් ඒක ඔය ඕනේ ධාතුවක් කරා කියන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රකාශය හොඳයි. නැවත ආරම්භයක් විතරයි. දිගට මේ අනු අනුමාන ඥාන පවත්නකොට තේරෙයි අල්ලාගත්ත කොටස විතරමයි දුක දීලා තියෙන්නේ. ඒ ටිකත් අල්ලාගත්තේ නැති කොටස වගේ සමසේ සලකනවා නම් ඒ දුකේ කෙලවර එතන තමයි. හොඳ අපි පැය භාගයක් විතර අරන් තියෙන නැත්නම් යොදාගත්ත කාලෙන් භාගයක් විතර පාවිච්චි කරලා තියෙනවා ලිඛිත ප්‍රශ්න සඳහා වෙන කාට හරි සභාවට ඉදිරිපත් කරන්න ප්‍රශ්න තියෙනවනම් කරුණා කරලා කාලය පරෝජන ගන්නේ කියලා කරුණාවෙන් මතක් කරන්න. අවසරයි පදාරණ ශානස මට ඊ පයදාන මහන්දිත ප්‍රශ්න තමයි වර්තමාන සමාජයේ සිල්මිහින් මාසෙලා කරනකොට ටිකක් අඩුතක්ෂේරයක් බගන්දාපක් තියෙනවා. මේ ටිකක් අඩුතක්ෂේරයක් තියෙනවා. ඒකට හේතුව මම විශ්වාස කරන මම අදහන විදිහට තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියන්නේ ආමිෂ පූජාවට වැඩිය ප්‍රතිපත්ති පූජා වගේ කළ ප්‍රතිපත්ති පූජාව තුල යන්නා වූ ඒ අනුගමනය කරන්නා වූ පුද්ගලයෝ තමයි මගේ දරුවෝ හැටියට මගේ ගෝල බාලයෝ හැටියට මම සලකන්නේ කියලා. නමුත් උපසම්පදා කියන භික්ෂුන් වහන්සේලාට මේ භික්ෂුණීන් වහන්සේලාට ප්‍රධාන තැනක් දෙන්න හේතුව මොකද කියන එක මට පොඩි ගැටලුවක් තියෙනවා. ඒ අදිශීල රකින්න නිසාද අදිශීලයේ රකින්න මෙහෙණින් වහන්සේලා වගේම අපිත් ඒ ශීලයේ රකින්න ඇයි එතන පරතරය වෙනසක් තියෙන කියන එක මට හරි ගැටලුවක් වුණා. ඇත්තට මේකට උත්තරයක් නෑ අපිට විග්‍රහ කරන්න පුළුවන්. සිල්මෑරියවරු මෙහෙණින් වහන්සේලා සික්කමානා ඔබ සම්පදා හතර ගොල්ලක් ඉන්නවා. මේ භික්ෂුන් වහන්සේලාගේ සාමණේර ඔබ සම්පදා කියලා කොටසක් ඉන්නවා. මේවා මේවා වල ලංකාව වගේ රටක් ගත්තාම කොහොමද පුරුෂ ප්‍රධාන සමාජ මේවා. හැම වෙලාවෙම පුරුෂයා තමයි පාලන ශක්තිය තියාගෙන ඉන්නේ. පුරුෂයා හිතනවා ඔක්කොම ස්ත්‍රීන් පාද පරිචාරිකාවන් කියලා. ඔක්කොම කටයුතු කළ යුත්තන් කියන එක ඇවිල්ලා තියෙන සමාජයක් තමයි ආශා කරේ තියෙන්නේ. බටහිර එහෙම එකක් නැහැ. <clears throat> බටහිරේ ජොබ් එකට ඇප්ලයි කරනකොට ස්ත්‍රී පුරුෂ භාවය අහන්න තහනම්. කවුරුරි යවුවොත් නඩු දාන්න පුළුවන්. එයාට අහන්න පුළුවන් සුදුසුකම් මොනවද අත්දැකීම් මොනවද කියලා ඊට පස්සේ ජොබ් එක දෙන එකයි තියෙන්නේ. ඉතින් ඒ යනෝ බැලුවත් ඒත් ඔය කියන වගේ මති මතාන්තර තුන ඒගොල්ලෝ ගාව ඔය පන්ති ભેදයක් තියෙනවා. ඉතින් ඒ නිසා මනුස්ස මනසේ තියෙන මේ මාන්නේ කියන චෛත්‍යකේ තියෙන තාක්කල් තාරාතිරන් නැති කරන්න බෑ. ඒක අපිට සමාජයෙන් අයින් කරන්න බෑ. අපිට කරන්න තියෙන්නේ ඒකෙන් තමයි හිත කරදර ගන්න ගතිය අඩු කරලා මේ ලෝකේ වෙනස් කරන්න නෙවෙයි මම භාවනා කරන්නේ. මම ලාභනා කරන්නේ ලෝකයාගේ මේ කුවනා ලපනා නිජකින්චනතා කියලා ලෝකයලව සාදුකාර දෙවව ගන්නවත් ස්තුති කර ගන්නත් නෙවෙයි. ඒක නිසා භාවනාවේදී රේරුකාණ ස්වාමීන්ගේ ශාසනාවතරණේ පොතේ ලියලා තියෙනවා අහසටයි සංඝයාටයි ඕන තරම් බනින්න පුළුවන්. පෑවුවත් බනිනවා වැස්සත් බනිනවා. සංඝයාටත් ඕන තරම් බනින්න පුළුවන්. එහෙව් සංඝයා නමක් වෙන්න හදන මනුස්සයා දැනගන්න ඕනේ. මේ මගේ තියෙන කිහි අනන්‍යතාවය අයින් කරලා සංඝයා වුණාට පස්සේ કોઈ සංඝයා වැරද්දක් කරුවත් තමයි වග වෙන්න ඕන. ඒ අපේ කම්පැනි ගෙනින්නේ. මේ කම්පැනි කට්ටිය ගැන බලන බලන දවසත් පත්‍රය ඇත්තෙම නැහැ. ඒකේ අනිත් පැත්ත බලපුවම භික්ෂුණීන් හෝ විසිකමානා හෝ සිල්මෑණිවරු හෝ ගත්තාම ඒ වගේම අව탁සේරුවක් තියෙන බව ඒක ප්‍රසිද්ධ කාරණාවක් විය යුත්තක් කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඒ බුදුම පඬිස්සාංශය අහනවා. ඉතින් ඒක බව Taman දන්නකම මට අපි පාට බහපුවම අපිට එහෙම සිව්පස්ස උපස්ථානකුත් නැහැ, කවුරුසරුවකුත් නැහැ. ඒක ආනාපානේ භාවනා කරන්න බාධායිද කියලා අහනවා. ජසවනස් එහෙම භාවනාවට නම් අඩුපාඩුවක් නැහැ. මම කියන්නේත් ඒකම තමයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන උන්වහන්සේගේ ප්‍රතිපත්ති අනුගමනය කරගෙන ප්‍රතිපත්ති පූජාවට මම තැන් දීලා කටයුතු කරන පුද්ගලයා තමයි උන්වහන්සේගේ ගෝලය හැටියට සලකන්නේ කියලා තියෙන්නේ. ඒකෝ දන්නේ එතන අදිශීලයක් බුදුහාමුදුරු අපිට දොස් කියලා නෑනේ. බුදුහන්සේ කියන්නේ බුදුරජාණන්සේගේ ගෝලියෝ කියාගෙන ඉන්න කට්ටිය. ඉතින් මං කියන්නේ දැන දැන පව කරන යක්කුණ තමයි බෞද්ධයයි කියන්නේ. අනිකන් වල පවුපින් නැහැ. හොඳට මතක තියාගන්න. යම් කිසි කෙනෙක් පවුපින් පිළි අරගෙනත් 100 100ක් පින් කරනවා වෙනකොට පවුපින් දෙකම කරන අමනෙයින්ද බෞද්ධයෝ කියලා නමක් තියෙනවා. අනිකන් වල පවුපින් නැහැ. මේකේ විතරයි පවුපින් තියෙන්නේ. දැනදෙනත් පවු කරනයක් වුණ තමයි බෞද්ධයෝ කියන්නේ. ගොඩාපු කට්ටියට ආර්යයන් වහන්සේලා කියන කියනවා. ඒක නිසා මේ ලෝකයේ තියෙන මේ මත මේවා විනාශ කරන්න අපිට බෑ. හැබැයි අපිට පුළුවන් ඒකේ වෙන නපුරු බලපෑම අයින් කරලා අහස වගේ නැත්නම් සංඝයා වගේ අපි ඉන්නේ බැනුම් අහන පැත්තේ. අපේ කම්පැනි එක කවුරු වැරද්දක් කරොත් අපි බැනුම් අහන්න ඕන. මේ එහෙම් පිටකේ ඥානසී හාමුදුරුවෝ ඉතින් දැඩිසේ මේ කටයුතු කරපු කෙනෙක්. මේ ඉතින් ආරියරත්න මහත්තයා ඒටි අටරත් මහත්තයා ගිහිල්ලා කියනවා මොකද්ද ස්වාමීන් වහන්සේලා ඔබ වහන්සේලා මේ ලොකු හාමුදුරුවෝලා හිටියට පොඩි හාමුදුරුවෝ මේ සිල්පද කඩනවා. අර ඊට පස්සේ මොනෝ කරනද මහත්තයා අපි ඉතින් කම්පැනි කට්ටියනේ ඉතින් කොනවා ගෙඩුවත් ඉතින් ඕක කියන එක තමයි තියෙන්නේ. ඉතින් මගේ වැරද්දක් තමයි ඒක. ඒ වගේ බැනුම් අහන පැත්තට යන්නේ එක මට නම් නිකන් ජොලියක් එකේ තියෙනවා. කොහොම කෙරුවොත් බනිනවනේ. ඉච්චරයි ඒක ඒක බලන්න ඕනේ මට මේ සිල් රකින්න බාධාවත්ද සද්ධාවට බාරාවත්ද මගේ සතියට ඇත්තටම කියනවනම් ඒක සතියට ලොකු ධෛර්යයක් අපේ සීලයට ලොකු ධෛර්යයක් අපේ සද්ධාවට ලොකු ධෛර්යයක් ඒ නිසා අපි දැනගන්න ඕනේ අපි අතපල්ලෙන් වැටිච්ච જાතියක් එහෙම නැත්නම් අව탁සීරු ලක් වෙච්ච જાතියක් බුදුරජාණන් අපිට අතර දුන්නේ පාත්‍රේනේ. බුදුරජාණන් ලොකු සාහනයන් සිනකොට කියනවා මේ බුදුහාමුදුරුව අපිට දීලා තියෙන මේ හිඟනකම පුදුමාකාර හිඟන ගතියක් කියලා. දැන් පිටු සිඟා වඩිනවයි කියලා කියන හිඟා වඩිනවයි කියන එක කියලා අපිට හිතෙන්නවත් නැහැ. මිනිස්සු පාරේ දාහන දීලා වඳිනවනේ. වෙන හිඟන්නේකට කන්න දුන්නාම ඵලයන් කියනවනේ. දැන් මේක එහෙම නෙවෙයි අනේ තව ටිකක් ගන්න තව ටිකක් ගන්න කියලා දීලා වඳින හිඟන ගමක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. ඉතින් අපි මේ හිඟන ගම ගැන කිසි කනගාටුවක් නැහැ අපේ. අපිට මේ නම්බුකාර ගෙදර ආව නම්බු ගෙදර කොයි එකටද පින්න පාත යනවා. පින්න පාත කියලා පස්සේ දුන්නේ නැහැ නේ මොනක්වත්. හොඳයි. දුන්නනේ හොඳයි. බුදුරජාණන්සේ කියලා තියෙන්නේ මේ රුක්ඛංග ප්‍රතිවත්තති. අලද්දන් යදිදන් සාදු නාලත්තන් සුන්දරාමීති ලැබුණොත් පින්නපාතේ හොඳයි. නොලැබුණත් සුන්දරයි. අපිට මේ මේක දීපං කියන්න බෑනේ. පින්නපාතේ නොලැබුණාට පස්සේ ඒ ගෙදරින් අච්චම්බන්තේ කිව්වනම් ස්වාමීන් වහන්සේ මේකේ ඉක්මෝල යන්න අද මුකුත් නැහැ කියලා කොච්චර සතුටක්ද කියලා බලන්න. ඒ මොකද අපේ හංගනකම නිසානේ. එහෙම නැත්නම් අහවල් කුලෙන් අපිට පින්නපාතේ දී යුතුයි. මෙතනින් බුරියානි දෙන්න ඕන, මෙතන ඉන්දියාප්පන් දෙන්න ඕන කියලා ගියොත් නොලැබුණොත් දුකක්. දැන් නෑ මේක දුන්නත් සපයි, නොදුන්නත් සපයි. ඒ නිසා ඒ හිඟනකම, ඒ අපිට කොනහන ගතිය ගැන ශෝකනම් කියවන්න බෝධිචර්යාවතාරයේ 9 වෙනි පරිච්ඡේදය. ඒකෙදි කියලා තියෙනවා මේ වසුබන්දු පාදයෝ මම දැන් මට තේරෙනවා මේ මිත්‍යා දෘෂ්ටි වල තියෙන පව් වල අකුසලයේ නරක. ඉතින් මං අද ඉඳලා හිතා ගන්නවා හිත හිතාමතාම ඊට පස්සේ මම පවක් කරන්නේ ලදලද වෙලාවේ මම එළඹ වාසය කරනවා නමුත් මට සැකයි මෙම මම කරලා මම මෙතෙක් කරපු පව් වලට වන්දිගෙවන්ට මට කොච්චර ආත්ම ගණක් ඉන්න වේද කියලා. අපි සංසාරේ ගොඩාක් තැන තැන පව් කරලා තියෙනවා. නමුත් මං ඉක්මනට නිවන් දකින්න ඕන නම් මම අර වන්දි ඉක්මනට ගෙවන්න ඕනේ. මම කරව පව්වට ඒ නිසා කියලා තියෙනවා කවුරු හරි කුණු කෙලවිසි කරනවා නම් මගේ මූණට වැටේවා. කවුරු හරි බනිනවා නම් මට බනීවා. කවුරු හරි පාරතු කාලා කුණු විසි කරනවා නම් මගේ ඔළුවට වැටේවා. කවුරු අස්චාන අත්තාන යෝජනාවක් කරනවා අනේ මාව ඒකට තේරේවා. ඒකල මේ වෙන්න තියෙන පව ටික සේරම මට ගෙවම් කරන්න ලැබේවා නැත්නම් මට ගොඩේන්න බෑ. එතකොට පේනවා ඒකට කියන පාපොච්චාරණය කියලා. ඒ පාපොච්චාරණය පෙන්නනවා අපි සංසාරේ කරපුවා තමයි අපිට ලැබෙන්නේ. අපිට ආසන්න හේතුවක් පේන්නේ නැහැ ඕකට ආසන්න හේතුවන් එක මුල් බෑගත්ත දෙයක්. ඒක සංසාර රෝගයක්, කර්ම දෝෂයක්. දැන් කරණ තියෙන එකෙන් අලුතෙන් කර්ම රැස් කරන්න එපා. මේකෙන් ආයේ ද්වේෂහිත ඇති කරන්න එපා. කාගවත් දෝෂයක් ගන්න එපා. මේක මට බෙදාගත්ත පරිප්පුවක් තියෙන්නේ. දැන් කාපන් මේක වාසියට ගන්නවා. මොකද අපි දැනටමත් ප්‍රකාශිතයි. අපිට කියලා යමක් නැහැ. අපි දෙන දෙයක් කාලා ජීවත් වෙන જાතියක්. ඒක අවබෝධයෙන් අප සවින්හන්ස මෙතන සමස්තයක් හැටියට මම මේ පොඩි කතා කරේ මේ එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මට දැන් මේ වැඩසටහනට සහභාගී වුණු මුල් දවසේ ඉඳලම මේ දක්වාම අපි සිවණක් පිරිස අසුළු කරගෙන තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරේ දෙයක් කරේ ඒ අතරතුරේදී අඩපාඩු තියෙනවා දැකලා කිව්වට කමක් නෑ නේද ස්වාමීන් වහන්සේ අපි ඒකනේ මේ එක වහලයට ඉන්නේ එතකොට මේ මට දැනෙනවා මෙතනදී අපි එක එක චරිත වලින් හැබැයි තමයි මෙතන ඇවිල්ලා ඉන්නේ තර්ක චරිත තියෙනවා බුද්ධ චරිත තියෙනවා මේ කාමදේශ මොහොතේ ඒ ආකාරයෙන් චරිත බලනකොට එක එක්කෙනාට අදාළ වෙන විදිහට මේ මම දකින්නවා මෙතනදී වැඩසටහන ආරම්භ කරනකොට මෛත්‍රී භාවනාවක් හෝ බුද්ධ අනුසති භාවනාවක් දීලා වැඩසටහන පටන් ගන්නවනේ හරියම හොඳයි හරියම සාන්තයි වගේ කියලා. ඒක මම දකින්නවා ඒක. අනිත් එක තමයි මේ අපි සියල්ල ගෙදරින් අතහැරලා ආවිලා ඉන්නේ ස්වාමීන් වහන්සේ අඹ දරුවෝ ස්වාමීන් පුරුෂයා දරුවෝ මේ ගෙවල් වල ඉඩකඩ සියල්ලක්ම අතහැරලා ආවිලා කෙනෙකුගේ වැඳුම් පිටුම් ලබන්න උපසත්කාර ලබන්න පිළිකර ලබන්න දවුඩු පෝෂණය කරන්න නෙවෙයි අපි ආවිලා තියෙන කියන හොඳ මැනීමට අවබෝධ වෙනවා එහෙම ආවිලා තියෙන අතරතුරේදී මේ මෙහෙණින් මහන්සලාට මෙන්න මේ අවස්ථාවකදී මේ වගේ වැඩසටහනක් කරන අවස්ථාවකදීවත් ගිහියන් විසින් යම්කිසි වැඳුම් පුදා ගන්න චේතනාවෙන් නෙවෙයි එතන පිළිවෙලක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ගිහය කළ යුතු පිළිවෙලට පුදන්න ඕන අවස්ථාවක් තියෙනවා. ඒ හරියම කෙරෙන්නේ නැහැ කියන අඩුව මම දකිනවා. මම බොහොම සතුටු වෙනවා ඒකට. අපි ඔක්කොම යෝගාවචර. නිසන්නවනේ විතරක් කියලා තියෙනවා. කිසිම වෙලාවක පැවිද්දන්ගේ වැඩිහිටිකම සලකන්න එපා. පින්න පාති වඩින්න අපි පාත්‍රශාලාවට ආවොත් ලොකු හමුදුර ආවේ නැහැ කියලා පමා වෙන්න එපා. ඊගාව එකන කරන්න. මොන්නම විදියකින්වත් තාරාතිරම් පෙන්වන්න එපා. නික්කම්ම පුළුවන් නම් වැටෙන්න යෝගාවතර කියන නමට. ඒක හරි අමාරුයි. මේ ඒ නිසා කටින පිංකම්වත් තියන්නේ මොනම පිංකමක්වත් කරන්නේ මොකද පිංකම් කරන්නේම අඬහැරයට තමයි. උරාජේරුවට. මොකක්වත්ම කරන්නේ. පුළුවන් නම් ගංගානංගගේ වැලියටයක් වෙලා හිටපන්. පුළුවන් නම් මහලි සංසා මේ මහා මූදේ වතුර බින්දුවක් වෙන. ඒක මොනම විදිහින්වත් අනික් වතුර බින්දුවත් එක්ක වෙනසක් නැහැ. අපි ඒක මේ මේ බුදුහාමරෝ පනෝපු විනය නීති එහෙම නැත්නම් ඒ හය රාගයක එහෙම නැත්නම් ඕඩර් එක ගන්නව නෙවෙයි. එක එකන පවර ගන්නවා. එක එකන අදිස්ථාන කරනවා. මොනම හේතුවක් නිසාවත් අපි දෙන්නේක වෙනසක් නැහැ. ආන ඒක එනකොට පේනවා. ඒක හැම පද්ධතියකම කරන්න බෑ. හැම තැනකම කරලා තියෙන තාරාතිරම් වෙන් කරගෙන එක එකන කුටි කඩාගෙන. මේක නෑ කවුරු ආවත් උඩහා දානශාලාවට ගියාම ඒ භික්ෂුන් වහන්සේලා බෙදා ගන්න මේතෙමයි උපාසකයත්වොත් බෙදාගන්නේ සාමාන්‍යයත්වොත් බෙදාගන්නේ. අනිත් ඇඟවල භික්ෂුන් කියලා වෙනම මේසයක් තියෙනවා සාමාන්‍ය කියලා වෙනම මේසයක් තියෙනවා ගිහියත්තන්න තියෙන අපි කියලා තින්නේ නැහැ ඒ ඒ සාමාන්‍ය රැත්තෝ දැනගන්න ඕනේ මෙයා භික්ෂුවක් කියලා ආවොත් පිළිගන්නන්න එහෙම නැහනේ තමයි බෙදාගෙන අයින් වෙන්නේ මෙන්න මේ විදිහට ඒ ඔක්කොගෙම අපි මහායාන හීනයාන අරනිකාය මේනිකාය නැතුව තවත් අඩු කරන්න පුළුවන් නම් ඔක්කොම සම කරන්න පුළුවන් නම් මම හිතුවේ ඒක නිස්සාරණ වනේ පමනක්ම තියෙන වෙන කිසිම තැනක නැති ගුණයක්. ඒ ගැන මම ආඩම්බර පුළුවන් නම් ගිහිල්ලා හැම තැනකදීම ගංගානංගගේ වැලියටයක් වෙන්න බලන්න. පුළුවන් නම් මහමුදේ වතුරු බින්දුවක් වෙන්න බලන්න. මම කිසිම හේතුවක් නිසා තව කෙනෙක් වෙනසක් නැහැ. තියෙනවා නම් ඒක මගේ මාන්නේ අවමානය හෝ අදිමානය. එහෙම සලකන සමාජයකට යනවනම් ඒ සමාජයේ තියෙන මාන්නක්කාරකම උඩ අපි සලකන එකක් තියෙන්නේ. ගියාට පස්සේ බලන්ඩ කලයක් අස්සෙන් හුළඟක් ගියාට පස්සේ ඒ කැලේට කරන්න තියෙන සියලු සේවාවල් කරාට හුළඟ ගිය ලකුණක් නැහැ. හමුදාවකට එහෙම යන්න බෑ. හමුදාව යනකොට කැලේ කපාගෙන ජරා කරගෙන යන්නේ. අපේ භාවනාව යන්න ඕන Brahmacharya යන්න ඕන කැලයක් මැදින්ගේ හුළඟක් වගේ. ලොකු ගහක් තියෙනවනම් වටෙන් දාන්න, පොඩි ගහක් තියෙනවනම් නමා ගන්න, ගලක් තියෙනවනම් වටෙන් දාන්න, ගිහිල්ලා කැලේ සුද්ධ කරාට කැලේට තේරෙන්නේ නැහැ. ඒ නිසා අපි ගිය පාරේ හුළඟක්වත් නැහැ. ආකාශයේ පදන් නැති කිව්වා වගේ ගිය ආකාශයේ අපි යන පාරේ හුළඟක්වත් නැහැ. කවුරුත් එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා භාවනා කරන වෙලාවේදී මං ආවයි කියලාවත් නැගිටින්න එපා. අද බුදුහාමුදුරු එන්න ඕනේ ඔය පින්කම් පොළවල් වල කරන පිස්සු කෙලි දිහා බලනකොට එක එකන පිට කතා ගන්න තියෙන එක බුදුරජාණන් වහන්සේ අද අඩිය තියෙන එකක් නෑ මෙහෙට ආවොත් කියවන්න බලංගොඩ අන්තමෛත්‍ය හාමුදුරන්ගේ අනේ බුදු හිමිනි නොවැඩිනු මැන කියලා ලිපියක් ලිව්වා 1956 අද මේ ආගම විසින් Taman උසස් කරලා පිටියේ උත්තම් පුදන්න කියලා මම ලොක්ක වෙන්න ආද පිළියුත්තම් පුදයි. ඒ පුදන්න තීන්දුව කරපු දෙය මම ඉල්ලන්නේ ඉල්ලුවොත් ඒක තමයි විපස්සනායි කුඩුම්බේලාගෙන් කඩලා දාන. කුඩුම්බේ ගාවිම කඩලා විසිකරන. මොකද්ද? අනේ හොඳයි. પરම්පරාවක් නැහැ නේ අපිට. දැන් මට නම් එහෙම එකක් ඇත්තේ නැහැ. දැන් දැන් දායක පිරිස වෙලා තියෙන්නේ දායක හාමුදුරුවෝගේ පය හොදනකොට රෙද්ද උසලා බලනවා ජංගිය ගිව අල්ලලා තියෙනවද කියලා. දෙපඩ සිවුර ඇඳලා තියෙනවද කියලා. ඒ තරම් දායකෝ මේ සංඝයාමනින්ට පටන් අරගෙන. එහෙම කාට ඔක්කත් ඉංග්‍රීසි දික් කරන්න ඕන කම නෙවෙයි මහානකම කියන්නේ. ඔබ දෙන්නේ දීපන් නැත්නම් නිකන් හිටපන්. වැන්දොත් මතක තියන්න මෑණියන් ආන්ත පිටිපතේ පීයක් ඇති. ඒ තරම්ම භයානකයි. කවුරු හරි උපස්ථානයක් කරනවා නම් එවන්ස අපි මොනවද බලාපොරොත්තු වෙන එක නැති වෙච්ච දවසේ පීයේ බසරන. නන්නාදුන කෙනෙකුට ගිහිල්ලා බින්දවාතේ ගත්තා ගියා ආර්ය විවහරේ ආර්ය වාසේ කිසිම සම්බන්ධයක් නැහැ. අපිට ඒක දැන් මතක නැතිලා. ආර්ය ආසනේ කියන්නේ අපි ගහක් මුලට ගියා පිටුට්ටියක් දාගත්ත භාවනා කරා. එක්ක දාන වෙලඳුවා ගියාට පස්සේ පිටුරු වේයෝකයිද? ඒ ගහෙන් මේකට අරසාවේද නැහැ. ඒ වගේ අපි කුලයකට ගියා වැඩේ කරගත්තා ගියා. ඊට පස්සේ කුලෙත් එක්ක නැහැ කිසි සම්බන්ධයක්. එයා මට වඳින්න ඕනේ, ඇරට නොවඳින්න ඕනේ. මෙව තමයි අපි ළඟ තියෙන කුණු කන්දල්. ඒ කුණු කන්දල් නැතුව මිනිස්සෙක් වෙච්ච ගමන් අද මං ඒ මනුස්සයා මට දාන දෙනවා. මම වැරදිට හිටියොත් මට ලබන ආත්මේ මට දායකයා වෙලා එයාට හාමුදුරුවෝ වෙන්න වෙලා මට පුදන්න වෙනවා. එතකොට මේ අන්න ඒ අවස්ථාවේ දෙන ප්‍රශ්නයක් මම ඔය හැවි මට වැඳුම් බුඳ ගන්න ඕන කමක් නෙවෙයි මම කියේ. හරියට තමන්ගේ පට බේරගත්තා නම් අපි තමයි තමන් තමයි තේරුම් ගන්න තමන් ඉන්න ඕන තැන. නේ? ඒ තේරුම් ගන්නෙ යකාගේ හැටියට පණ විමානේ. අපේ විමානේ අපි තමයි තෝරගන්නේ. තෝරන එකෙන් පේනවා යකා මොකಾದ කියලා. එච්චරයි. අපි දැන් ගෙදර යන්නේ මට ඕන තැනට නෙවෙයි. එතන දෝණේ කරන්න මෙතන දෝණේ කරන්න. මෙතන ඕනේ කරනවා මේ මේ සතිය මේ විවේකයේ පුළුවන් තරම් ගිහිලා තියාගෙන ඉන්න. ඒ සමාජ ආශ්‍රයේ සමාජ සම්බන්ධතා අපිට වළක්වන්න බෑ. ඒ තිබුණට අපිට මේව වෙනස් කරන්න බෑ. නම තමන්ගේ හිත කාය විවේක චිත්ත විවේකයේ වශයෙන් වෙන් වෙලා ගත කරනවා නම් කාගේවත් ඇවතුමක් පැවතුමක් කාගේවත් ඉරියව්වක් මට බලපානවා නම් ඒ කියන්නේ මගේ හිත තාම කුප්පයි. අකුප්ප නැහැ. ඒක නැග ඇසිරිය මෙයාට දිවිච්චා. ඒකට කර්මේ සහ කර්මඵලනේ තේරෙයි. මට කිසිම අධිකාරියක් බුදුරජාණන්සේ කිසිම තැනක ත්‍රිපිටකයේ කිසිම තැනක දීලා නැහැ. අයිතිවාසිකම පිළිබඳව හෝ අයිතිය පිළිබඳව කිසිම වචනයක් බුදුහාමුදුරෝ දේශනා කළා නැහැ. ඒකයි උන්වහන්සේ රජකම තැහැලා හිඟනකමටපත් වෙලා හිඟනකමින් රජකම ඉක්මෙව්වා. ඉතින් ඕනම කෙනෙකුට කිව්වා මේකට වරෙන් මේ ප්‍රතිපත්ති ටික රැක්කොත් ශක්විත රජකමට වැඩිය ලොකුයි. ඒක කවුරුත් පනෝපන නීතියක් නෙවෙයි. කවුරු වැන්දත් නොවැන්දත් තමන්ගේ හිතේ තියෙන පිරිසුදුකම තමයි අවසාන විනිශ්චය වෙන්නේ. ඒ නිසා නැවත නැවත බෙහෙන්න Nissan වනේ අපි පුළුවන් තරම් ඇටෝම් මේකේ අරලා තියෙන්නේ. ඒ ಜಾති වයක ආගම් ભેද කුල ભેද මොකුත් නැහැ. ඉස්සලා අපි බෙදා ගන්න කාවා පැත්තකට යනවා. ඒක උඩට ගියාම මේ ඔය සංඝයාත් එක්ක අපි වැඩ කටයුතු කරනකොට අපි හරි අකමැති පිටින් කවුරු හරි එනවා දකින්න. ආපු ගමන් අර මේකේ තියෙන අවුල මේක අවුල් කරනවා. අපි ළඟ නෑ අපි ඉන්නේ හැම කෙනාටම සමාන අවස්ථාවල් දීලා තියෙනවා. කලීතු වැඩ වගේ තියෙනවා. කිසිම තැනක ලෝකේ කිසිම තැනක මම දැකලා නෑ මේක. මට පුදුම හිතුණා ඉස්සල්ලා මං ඇවිල්ලා ඇතුළු වුණාට පස්සේ මේකේ තියෙන මේ ප්‍රජාතන්ත්‍රවාදයේ විනිවිද පේන ගතිය සහ ශ්‍රම විභජනය. ඒ නිසා අවුරුදු 45ක් ගිහිල්ලත් පිට 45කට ආව මිනිස්සෙක් දැක්කත් අර පරණ සිස්ටම් එකම තමයි මේකේ තියෙන්නේ. මොනම දෙයක්වත් වෙනස කාලතරණ වෙනස් වෙලා නැහැ. මොනවත් වෙනස. අනික හැමතැනම ඔක්කොම වෙනස් වෙලා. මේකේ නෑ. මේකේ ලොකු සාංශේ යම් නීති පද්ධතියක් දැම්මනේ අපිට පුළුවන් තරමින් අපි ඒක අනුගමනය කරන බැරි නම් ඒක අපේ දෝෂේ. මේ ස්ථානේ වෙනස් කරන්න එපා. ඒ තිබුණු කාටත් ඔගේ ඇවිල්ලා යන්න පුළුවන් ගතිය එහෙම තියෙන්නේ කියලා. ඉතින් ඒක අර අබෞද්ධයෝ ආපුවාම ඒ ඇත්තන්න හොඳට පේනවා. මොකද ඒ කට්ටියගේ ආගම් වල මේ තාරාතිරම කියන එක මත තමයි තනිකර ආගම තියෙන්නේ. මේක විපස්සනා කොච්චර අපි මුදුන්පත් කරනවද කියනවා කිසිම තාරාතිරමක් නැහැ. භාවනා කරන එක සම්පූර්ණ අයිතිය තියෙනවා. භාවනා කරන්න නැති එක හෙට උදේ අඳ ලෑස්ති වෙන්න ඕන. භාවනා කරන්නේ නැහෙනේ කිසිම අයිතියක් මේකේ නැහැ. ආනේ தත්ත්වය අපි දෙන්න ඕනේ ලෝකෙට. මේවා දැන් තියෙනවා මේවා තමයි බුදුරජාණන් වහන්සේ ආගය කරපු ආඩම්බර මේකේ හරියට කට්ටි එනවා මෙයාට පන්සල් ක්‍රමේ පුරුදු කරන්න. කරන්නෙම නැහැ. කරන්නෙම නැහැ. මොකද මේක අද්දුරු ප්‍රත්‍යක්ෂ ක්‍රමයක්. කිසිම කෙනෙකුට කිසිම ලොකු කුට්ටිය කඩාන කන්න බෑ මේකේ. පුළුවන් නම් විපස්සනා, බැන්නම් විපස්සනා. පුළුවන් නම් කපම් බැන්නම් කපම් උඹ බලයන් අපි වෙනස් වෙන්නේ නැහැ. ඔලොමලකමක් වගේ වෙන්නේ. හැබැයි මේකේ තියෙන්නේ සරල ගතිය. සුද්ධ විපස්සනාව කවදාකවත් පූර්ව කෘත්‍යයක් කියලා දෙන්නේ නැහැ. දෙන්නෙම නැහැ. ඉතින් එතකොට එන කට්ටියක් ඉන්නවා. ඒත් වැඩි වෙනවා. ඉතින් අර කට්ටියට පූර්ව කෘත්‍ය කරන්න ලංකාවේ ඕන දැනක් කරදාගෙන ගිහිල්ලා කරන්න. මේ පූර්වක්‍ෘතිය තමයි පරියංගයට පූර්වක්‍ෘතිය ධක්මන. හොඳට සක්මන් කළායිල වාඩි වෙන දොර බුද්ධානුස්සය මෛත්‍රිය වෙලා. උගන්වන්නෙම නැහැ. ඒක අපේ තියෙන අපේ තියෙන ඔලමුලකමක් වෙන්නද මගේ නෙවෙයි ඒක. ලොකු ශාංශිකාව තිබුණ එකක් අපි ඒක ප්‍රතිපදාව කඩන්න නැතුව ගෙනියන්න උත්සාහ කරන එක දිනේ මගේ අතින් ටික ටික කැඩෙනවා නමුත් ඒ ගැන මම පුද්ගලිකව කනගාටු වෙනවා සමෝසේ හැම කෙනාටම මම ඒක අතින් බලනකොට මේ මෑණිවරු ඇවිල්ලා අපිට කරන මේ සහයෝගය දැක්වීම එහෙම නැත්නම් හැමදාම ආපු කට්ටිය විශේෂයෙන්ම පිටරටින් ආපු මෑණිවරු දකින්න සහෝදරකමක් මේකේ කවුරුත් වගේ සලකන එක වගේ ගිහියත්තන්ට හැමදාම කියන වචනයක් තමයි මේ සිවුරක් ඇඳගත්ත කෙනෙක් වාඩි වෙලා ඉන්න එක ලොකු ශක්තියක්. එකෙක් හිටියොත් ඇති. එකෙක් හිටියොත් ඇති. ඉතින් ඒ ගිහියන්ට මේක අත්දකින්න බැරි දෙයක්. ඒගොල්ලෝ මේ පැවිදි වෙලා ලබන්න ඕනේ අත්දැකීමක් අපි ඒක පිකානේ කනවා. ඒක කාමරවල නිදා ගන්නවා, කටයුතු කරනවා කියන එක ගිහියත් අන්න හිතා ගන්න බෑ. ඒ නිසා අපි ඒක සිවුරෙන් දෙන්නේ සිවුර ඇඳගෙන ඉන්න නිසා ඒ වගේම තියෙන්න ඕනේ හැමෝටම යෝගාවචර මට්ටමේ Brahmachari තබ්‍රහ්මචාරි මට්ටමේ මට්ටමෙන් අපි ඔක්කොම එකයි වගේ කියන අදහසෙ ගියොත් මම හිතනවා ඒක තමයි බාහිරේ නිවන කියන්නේ. ඇතුළතින් බලන තමන්ගේ සාමයේ තමන්ගේ මේ හුදේකලාව ඇති කරගන්න බාහිරෙන් නම් ගන්නම් ගන්න නැති තරමට මම නම් කැමතියි. හොඳයි සනස දැනක් කිරීම පිළිබඳව ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය දීර්ඝ සම්පත් ලැබේවා. සාදු සාදු සාදු. හොඳයි අපි එතකොට පැයකට කාල අසන කාලයක් අරගෙන තියෙනවා මේ ධර්ම සාකච්ඡාවට මම හිතලා වෙන ප්‍රශ්න නැතුව ඇති කියලා. ඒ අනුව අපි මෙතෙන් පටන් කාලය ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන සඳහා. ඒ කියන්නේ පැයකුත් විනාඩි 5ක් 6ක් විතර කාලයක් තියෙනවා. ඊට පස්සේ අපි තුනට මෙතන රැස් වෙනවා පරියංක භාවනාවට. ඒ ප්‍රකාශයත් එක්කම අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.